තෙරුවන් සරණයි. උපවාන සූත්‍රය සංගීත නිකායේ හතරවෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ අනු තුන්වෙනි පිටුවේ මෙගජාල වර්ගයේ උපවාන සූත්‍රය ආශ්මත් උපවාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය. එකත් පසහොන් ආශ්මත් උපවාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මේ සැල කළහ. වහන්ස ධර්මය සාන්දිිට්ටිකය. තමා තුළින්ම දැක යුතුය. ධර්මය සාන්දිිට්ටිකයයි කියනු ලැබේ. වහන්ස ධර්මයේ කතරකින්නම් සාන්දිටිකයයි කියනු ලැබේද ධර්මයේ කතකින්නම් සාන්දිටික අකාලිකත් කියනු ලැබේද එහි පස්සිකෝ යයි කියනු ලැබේද ඕපනායකයයි කියනු ලැබේද නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතු ඒදැයි මෙන්න මෙලෙසින් උපවාන තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්න ටික අහනවා. එතකොට මේ උපවාන සූත්‍රය ඇත්තටම ප්‍රායෝගික පැත්තේ ඊටාම වටිනා කෙටි පැහැදිලි කිරීමක් වුණත් අවශ්‍යම කාරණා ටික සඳහන් වෙනවා. උපවාන තෙරුන් වහන්සේ අහන්නේ කොතකින්නම් මේ ධර්මයේ සාන්දිටිකයයි කියන ලබේද කියලා. ඒ වගේම අකාලිකදයි කියන ලබේද කියන එක. සාන්දිටික අකාලික ඒයිපස්සික ඕපනායක කියන මේ කොතකින්නම් ඒ කියන ලබේදයි කියලා. ඒතකොට බුදුන් වහන්සේ මෙන්න මේට පිළිතුරු දෙනවා. උපවාන මේ ෂෂ්ඨේ මහන ඇසින් රූපය දැක රූපේ දන්නේ රූප රාගයේ දන්නේත් වෙයි. ඇසින් රූ දැක රූපේ දන්නේත් රූප රාගයේ දන්නේත් වෙයි. තම సంతානයේ ඇති රූප යන්හි රාගය මාගේ సంతානයේ රූපේ රාගයේ ඇතයි දනි. මේ මේක අපි වාක්‍යයෙන්ම බැලුවොත් සූත්‍රය තුලින්ම බැලුවොත් එතකොට මේ උපවාන සූත්‍රය තුළ එතකොට බික්ඛු ඒ කියන්නේ ඉදුපවාන බික්ඛු එතකොට උපවාන බික්ඛු කියන එකම තමයි චක්කුණා රූපං දිස්වා රූපපට්ටි සංවේදී ච හෝති රූපපටි සංවේදී ච එතකොට චක්කුණා දිස්වා බික්කු එතකොට චක්කුණා රූපං දිස්වා රූපපටි සංවේදිච්ච හෝති රූපපටි සංවේදිච්ච සන්තංච අජ්ජත්තං රූපේසු රාගං අත්තිමේ අජ්ජත්තං රූපේසු රාගෝති පජානාති මේ ප්‍රජානාති කියන්නේ සත්‍ය දකිනවා. ඒ වගේම මෙතනදී මේ රූපේ දැක රූප රාගයක් ඇතුණේද කියලා දැනගන්නවා කියන එක. පටිසංවේදී රූපා දිස්වා චක්කුණා රූපං දිස්වා රූප පටිසංවේදී කියප එක. ඒ රූපයක් තමන්ගේ දැන් රූපයක් දැකලා ඇසෙන් රූපයක් දැකලා මේ ඒ රූප පටිසංවේදී චක්කුණා රූපං දිස්වා රූප පටිසංවේදී ච හෝති රූප පටිසංවේදී අසින් රූපයක් බලලා ඊට ඇලෙනවද කියන එක අසින් රූපයේ දැක ඒ රූපයේ ඒ දැක්ක බවටත් 100ක් තියෙනවා කියලා අපි කියවා. දැන් පටිසංවේදී. එතකොට ඒ රූපේ දැක්ක බවටත් සිහියක් තියෙනවා. ඒ රූපයට ඇලුනා නම් ඒ ඇලුණු බවටත් සිහියක් තියෙනවා. අපි ඔබට කිව්වා මීට කලින් මේ බිත්තිය දකිනකොට බිත්තිය දැකපු බවට සිහියක් තියෙනවා. ඒකයි චක්කුණා රූපන් දිස්වා රූප පටිසංවේදී කිව්වේ. හැබැයි මේ බිත්තිය දැකපු බවට සිහියක් තියෙනවා වගේම ඒ බිත්තිය නැමැති ඒ බිත්තිය දකිනකොට බිත්තියට ඇලෙනවද කියන එකටත් ඇලෙනවා ගැටෙනවද කියන එකටත් අපිට සිහියක් තියෙනවා. ඒකයි මේ ඒ රූපේට රාගයක් උපදීද එයත් දැනගනී කියලා කියන්නේ. ඒ කියන්නේ චක්කුණා රූපං දිස්වා රූපපටි සංවේදී ච හෝති රූපපටි සංවේදී ච අන දෙපාරක් කියනවා. සන්තංච අජ්ජත්තං රූපේසු රාගං අත්තිමේ අජ්ජත්තං රූපේසු රාගෝති ප්‍රජහනාති ඒතර ඒ රූප දැන් බිත්තිය කියන උපමාවක් අපි ගත්තොත් බිත්තිය කියන බිත්තිය පේන බවට 100යි ඒ බිත්තියට අපි ඇලෙනවද ගැටෙනවද කියලා 100යි අර පොත දකින්න සිත කියලා අපි නිතරම කියපු උපමාවක් ගත්තොත් පොත දැකපු බවටත් 100ක් තියෙනවා පොත පොත මේ චක්කු ප්‍රාසාද සිතක් ඇති වුණු බවට පොත දැකපු බවට 100ක් තියෙනවා ඒ වගේ මේ පොතට ඇලෙනවද ගැටෙනවද කියලාත් අපිට 100ක් තියෙනවා ඒ බාහිර පොතක් ඇත්තටම අපි මේ යථාභූත ප්‍රජානාත කියනකොට ඒක බාහිර අපිට පොතක් හම්බෙන්නේ නැති බවට, ඒතර සිතෙත් පොතක් හම්බෙන්නේ නැති බවට, ඒතර බාහිරත් සිතෙත් දෙපැත්තෙම මේ පොතේ මිදුණු බවටත් අපිට ඒ සත්‍ය දකින්න කෙනාට ඒ මේ ශාසනයේ භික්ෂුවට ඉද භික්ඛවේ භික්ඛු අන 100ක් උපදිනවා. ඒතර මේ වාක්‍ය තුලම හැබැයි මේ ටික ඔබට ඔබට දක්න ලැබෙනවා. මේ කතා කරන්නේ සාන්දිටික ධර්මයක් වෙන්නේ කොහොමද කියන එක. ඒතකොට සාන්දිටික ධර්මයක් වෙන්නේ මේක Tamanටම දැනෙන දැනෙන දෙයක්. මේක සාන්දිටිකයි කිව්වේ. මෙන්න මේ අවදිය මේ සිහිය මේ සිහියයි දිනු වෙන්නේ. දැන් දැන් පොත දකිනකොටම මේසේ දකිනකොටම බිත්තිය දකිනකොටම ඒ දැකපු බවට තියෙන සිහිය වෙනයි. ඒ ඒ සිහියක් තියෙනවා. දැකව දකින බව දකින බවට සිහිය. දකිනවා කියන්නේම බිත්තිය කියලා දන්නවා කියන්නේ පොත කියලා දන්නවා කියලා තර විඥානයක් තියෙනවා. පොත දැනගන්නවා. හැබැයි ඒ මොහොතේම පෙරපසු නොවි ඒ මොහොතේම ඒ දැකබට සිහියකුත් තියෙනවා. දකින නාම රූප පොත කියලා හඳුනා ගැනීම තියෙනවා විඥානේ. ඒ වගේම ඒකට සිහියකුත් ඒ මොහොතේම තියෙනවා පොත දැකපු බවට. හැබැයි ඒකට ඇලෙනවා නම් ගැටෙනවා නම් ඒ ඒ පොතට යම් අපිට ඇති වෙනවනේ පොත කියනකොට මේකට වටිනාකමක් ඇලීමක් අනෙතන්ට 100ක් තියෙනවා. හැබැයි මේ ධර්මයේ දකින්න කෙනාට මේ පොත දකිනකොටම ඒ පොතේ මිදීමක් දැනෙනවා. ඒකට වටිනාකමක් දැනෙන්නේ ඒකේ අගයක් දැනෙන්නේ චන්දරාගය දුර වෙනවා. අනේ ඒකටත් 100ක් තියෙනවා. මෙන්න මේ තමයි නිවන් මඟ. ඒතකොට මෙතන මේ මේ උපවාන සූත්‍රය තුළ මේ උපවාන තෙරුන් වහන්සේට බුදුන් වහන්සේ මෙන්න මේ කාරණාව මනාකොට පැහැදිලි කරනවා. ඒක පරිවර්තනේ බැලුවත් ඒ පරිවර්තන අපිට ඒක පෙන්වලා දෙන්න හැකියාවක් තියෙනවා. හැබැයි ධර්මයේ දකින්න ඕනේ ඔබ හොඳින් නුවණින් ඔබ හඳුනාගත්ත ධර්මයේ ගලපලා දැකගත යුතු වෙනවා. ඒ සිතට එන අරමුණේ සත්‍ය දකින්න හැටි තමයි මෙතනදී ඔබට දකින්න ලැබෙනවා මේ සූත්‍රය තුළ. මේ ශස්නේ මහන ඇසින් රූදක රූපේ දන්නේත් රූප රාගය දන්නේත් වෙයි. තම సంతානයේ ඇති රූපයන්හි රාගය මාගේ సంతානයේ රූපයන්හි රාගය ඇතැයි දනයි. උපවාන මහන ඇසෙන් යම් ඒ රූදක රූපේ දන්නේත් රූප රාගය දන්නේත් වේද තම సంతානයේ ඇති රූපයන්හි රාගය මාගේ సంతානයේ රූපයන්හි රාගය ඇතැයි දනීද උපවාන මෙසේ ධර්මයේ සාන්තිටිකත් අකාලිකත් ඒයිපස්සිකත් ඕපනායකත් නොනැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතු වෙයි. ඒතොර ඔබට මනාකොට පැහැදිලි වෙනවා. අපි ඔබට දීර්ඝව දිගින් දිගටම සූත්‍ර ගණනාවකින් පැහැදිලි කරපු අන්න අර සිතට එන අරමුණේ සත්‍ය දකින්න ඇති ඒ කොහොමද එක ප්‍රජානාති වෙන්නේ කියන එක මේ පුංචි වාක්‍ය තුළ බුදුන් වහන්සේ බුද්ධ වචනයෙන්ම පෙන්ලා දීලා තියෙනවා. ඒතොර සිතට යම් අරමුණක් උපදින විට ඊට ඇති වෙන සිහිය ඒ සාන්දිටිකයි ඒ සිහියයි. ඒ වගේමයි ඊට ඇල්මක් ගැටීමක් ඇති වුණොත් වටිනාකමක් දැනුනොත් ඒකත් සාන්දිටිකයි. ඒ කියන්නේ සිහියක් පවතිනවා. ඒ මේ මොහොතේ සිතක් හට ගන්නකොට සිත හටගත් බවට අපිට සිහියක් තියෙනවා. ඒ වගේම මේ සිතට අගයක් වටිනාකමක් දෙයක් වගේ දැනුනොත් ඒකෙත් අපිට ඒ වටිනාකම ඒ චන්දරාගේ ඇලීම ඒකටත් අපිට සාන්දිටිකයි. සාන්දිටිකයි කියන්නේ මේ සිහියටයි අවදියටයි. එතකොට අකාලිකයි කියන්නේ මේ මොහොතේ ඔබ දැන් දෙයක් දකිනකොට ඒක බාහිර නෑ. පොත කියලා දෙයක් බාහිර හම්බ වෙන්නේ ඒ ශබ්ද වර්ණ එකතු වෙන එකක් බාහිර නෑ. එතකොට එතන මිදීමක් තියෙනවා. එතකොට සිතෙත් එහෙම පොත් කියලා දෙයක් නෑ. අනේ එතනත් මිදීමක් තියෙනවා. එතකොට බාහිරනුත් මිදිලා අජ්ජත එතකොට නාමිනුත් මිදිලා රූපෙනුත් මිදිලා බාහිරනුත් මිදිලා සිතිනුත් මිදිලා. එතන මේ අරමුණ අනිදස්සන වෙනවා. වටිනාකමක් හරයක් එතන බල ගැන්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එන්න එතනයි අනිමිත්තයි කිව්වේ. මේ අනිමිත්ත කියන එක මුකුත් නැති වෙලා නෙමෙයි. වෙනදා විදිහටම තියෙනවා. හැබැයි මෙතන මිදීමක් තියෙනවා. අනේ මිදීමයි අනිමිත්තයි කියන්නේ. එතකොට අනිමිත්තයි, ශුන්්‍යතයි, අප්‍රණීතයි. ශුන්්‍යතයි කියන්නේ එතන ශුන්්‍යයි. දෙයක් හම්බ වෙන්නේ අනිමිත්තයි, නිමිති නෑ. පොත මේසේ ඇඳ දුව පුත ගහ ඒ මොකක්වත් අපිට හම්බ වෙන්නේ එතකොට අප්‍රණීතයි. එතකොට ඒකේ ආත්මයක් කොහෙවත් අපිට හම්බ වෙන්නේත් නැහැ. ඒකට හැම මොහොතේ මේ සිත දැකලා මිදෙන එක. ඒක අපි 이르දි සූත්‍රෙත් පෙන්නවා. ඔබට මතක ඇති 이르දි සංයුත්තය තුළ අපි තියෙන්නේත් ওই කාරණාමයි. ඒ කියන්නේ මෙතන සිත බැස ගන්න නැත්තම් කොහෙවත් ඒ සිත 이르දිමේ ස්වභාවයක් තියෙනවා. එතකොට මේ අර ප්‍රභාස්වර සිතයි ක්‍රියාවලියයි හමු වෙනවා කියපු තැන. එතකොට මෙතනදී මේ පුංචි ඡේදයේ තුල බුදුන් වහන්සේ පෙන්නනවා අකාලික ධම කාලයක් අයිති නැහැ. අතීත සිතක් මේ මොහොතේ මතක් වුණත් ඒක මේ වර්තමාන සිතක්. අනාගතයේ දෙයක් මතක් වුණත් ඒක මේ මොහොතේ සිතක්. හැබැයි මේ මොහොතේ හට ගන්න සිතක්වත් ඇත්ත වෙන්නේ නැහැ. ඒ එතකොට එතන අකාලිකයි. ඒ වගේමයි මේක සාන්දිටිකයි. ඒක Tamanටම දැනෙනවා. ඒ වගේමයි ඒ මේනාර මුනේ සත්‍ය දකින්නවා කියන්නේ ප්‍රජානාති කියන්නේ ඒ සත්‍ය දැකලා මිදෙනවා කියන්නේ අනේ කාරණාවට. එතකොට අකාලිකයි. එතකොට සාන්දිටිකයි අකාලිකයි. එන්න බලන්න කියලා ඕන කෙනෙකුට මේක පොට බලන්න පුළුවන් තමන්ගේ සිතට එන අරමුණක් දිහා ඒ ඉස්සලම දැනගන්න ඕනේ කොහොමද දකින්නේ කියන එක. ඊට පස්සේ ඒක තමන්ටම පේන්න ගන්නවා. ඇත්තටම කිව්වොත් මුලින් තමයි යෝගාවචරයක් මේක දකින්නේ වීරයක් අරගෙන උත්සාහ කරන්නේ. නමුත් පහ වෙනකොට බහුලී කතා වෙනකොට નિરાයාසයෙන්ම පේන ගන්නවා. මේක තමයි මේ පසිකෝපනයකෝ ඒ ප්‍රත්‍යুৎපන්න ධර්මයේ. එතකොට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිත කිය. එතකොට ඒක සූත්‍රය තුලත් ඒ ඡේදය අපි බැලුවොත් බුදුන් වහන්සේත් පැහැදිලි කරනවා. චක්කුණා රූපං දිස්වා රූප පටිසංවේදී ච හෝති රූප පටිසංවේදී ච සන්තංච අජ්ජත්තං රූපේසු රාගං අත්තිමේ අජ්ජත්තං රූපේසු රාගෝති ප්‍රජානාති යන්තං උපවාන බික්කු චක්කුණා චක්කුණා රූපං දිස්වා රූප පටිසංවේදී ච හෝති රූප රාගා පටිසංවේදී ච සන්තංච අජ්ජත්තං රූපේසු රාගං අත්තිමේ අජ්ජත්තං රූපේසු රාගෝති පජානාති අනපජානාති බාහිරක් දෙයක් නැති බව සිතෙත් දෙයක් නැති බව දකින්න එකයි පජානාති සත්‍ය දකිනවා සත්‍ය දකින කෙනාටයි බාහිරින් එය හමු වෙන්නේ සිතෙත් එය හමු වෙන්නේ රූප පටිසංවේදී කියේ මේ සත් මේ රූප මේ සිතට එන මේ රූප ආරම්මණයට ඇති වෙන ඒ ඒ සිහිය පටිසංවේදී ඒ සිහියෙන් දකින්නේ නුවණින් රූපේසු රාගං අත්තිමේ අජ්ජත්තං රූපේසු රාගෝති පජානාති එතකොට ඒ රූපේට රාගයක් ඇති වෙන්නේ එය තමන්ටම සත්‍ය දකින්න විතරයි ප්‍රජානාති. ඒතර සංවේදී වෙනවා. ඒම 100ට 100 වන්නේ. එවම්පිකෝ උපවාන සාන්දිටිකෝ අන්නේ ලෙසයි උපවාන සාන්දිටික ධර්මයේ තමන්ටම ඒ තමන්ටමයි සාන්දිටික වෙන්නේ. සිහියටයි නුවණටයි හසු වන්නේ ධම්ම හෝති අකාලිකෝ නාකාලික ධහමයේ මොහොතේම දකින්න ලැබෙනවා ඒයි පස්සිකෝ ඕපනායකෝ එවෙන්න බලන්න කියලා ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි එතකොට මේයි ප්‍රයම් මේ ඒ මොහොතේම දකින ධර්මයේ එතකොට ඊගාවච්ඡේදේ ඔබ මෙතනදී මේ සිතට එන අරමුණේ සත්‍ය දකිනවා කියන එක සිද්ධ වෙන්නේ මෙතන සැඟවුණු ඊටාම වටිනා තැනක් තියෙනවා ඒ තමයි ප්‍රඥානාති කියන එක. ප්‍රඥානාති කියන්නේ මේ සත්‍ය ඥානෙටයි අපි මුලින් හොඳින් වටහාගෙන තියෙන්න ඕනි මේ ධර්මයේ තුල මේ සත්‍ය ඥානෙ. ඒ කියන්නේ බුද්ධ දර්ශනේ බාහිර දෙයක් නැති බව, සිතේ දෙයක් නැති බව, මේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල මේ සෙන්සර්ස් වලින් එන ඒ දැනීම් සියල්ල එකට එකතු වෙන එක. ඒ මොහොතේම වෙන නිසා ඒ සිද්ධ වෙන්නේ. එකටම දැනෙන එකයි ඒකේ තේරුම. එවිට ඒකේ වර්ණ ශබ්ද වෙන් කරන්න බැරි වෙනවා. අනේ නැවත නැවත වීම තුලයි රූපං රූපත්තාය සංකතං අபிසංකරවති කියන විදියටයි බල ගැන්වෙන්නේ. අපි දෙයක් බලනකොට අපිට එකපාරට වෙනවා මේ පොත කියලා. හැබැයි ඒක මීට පෙර අපි සක අපිට ආපු දේමයි මේ සංඥාව. හැබැයි මේක මේ මොහොතේමයි සකස් වෙන්නේ. හැබැයි ඒ සත්‍ය දකින්න කෙනා වෙනද විදිහටම දකිනවා. වෙනද විදිහටම ඇහෙනවා වෙනද විදිහටම දැනෙනවා. හැබැයි ඒක අරමුණක්වත් බල ගැන්වෙන්නේ මිදීමක්මයි පවතින්නේ. ඒකයි ප්‍රජානාති කියලා කිව්වේ. ඒක සාන්දිටික වෙනවා. ඒක 180 වෙනවා. එතන චන්දරාගයක් හටගන්නේ නැහැ. ඒ දෙයක් කියලා මේ අරමුණ සිහියයි. ඒ අරමුණ රැවටෙන්නේ නැහැ. විජානාති නෙමෙයි පජානාති රැවටෙන්නේ නැහැ. මේ මිදීමයි අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි. අනේ මිදීමයි සත්‍ය අවබෝධය කියන්නේ. ඒ සාන්දිටික වෙනවා. Tamanටම දැනෙනවා. 180 වෙනවා. ඒකයි ඥායස්සාදිගමයි නිබ්බාන සත්‍ය කියලා අපි දැන් ඊගව ඡේදයට යමු. උපවාන නැවත අනෙකක්ද කියමි. මහන දිවෙන් රස විඳ දැන් අර ආයතන 6ටම අර ඇසට කියපු විදිහටම කියනවා. දිවෙන් රස දැන රස විඳ රස දන්නේ රස රාග දන්නේත් වෙයි. තම సంతානයේ ඇති රසයන්හි රාගය තමාගේ సంతානයේ රසයන්හි රාගය ඇතැයි දනි. උපවාන මහන දිවෙන් යම් මේ රසයක් ආස්වාදයේ කොට රස දන්නේත් රස රාග දන්නේත් වේද තම సంతානයන්හි ඇති රසයන්හි රාගය මාගේ సంతානයේ රස රාගයේ ඇතයි දනි උපවාන මෙසේ ධර්මයේ සාන්දිටිකත් අකාලිකත් ඒයි පස්සෙකත් ඕපනායකත් නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතු වේ. එතකොට ඒ අනිත් ආයතන ආයත මේ විදිහටම කියනවා. උපවාන නැවතත් යන එකක් කියමි. පුනචපරං උපවාන බික්ඛු මනසා ධම්මං විඥානය ධම්ම පටිසංවේදීච හෝති ධම්ම රාග පටිසංවේදීච සම්තිංච අජ්ජත්තං ධම්මේසු රාගං අත්තිමේ අජ්ජත්තං ධම්මේසු රාගෝති පජානාති යන්තං උපවාන බික්ඛු මනසා ධම්මං විඤ්ඤාය ධම්ම පටිසංවේදීච හෝති ධම්ම රාග පටිසංවේදේච සන්තංච අජ්ජත්තං ධම්මේසු රාගං අත්තිමේ අජ්ජත්තං ධම්මේසු රාගෝති පජානාති එවම් පීකෝ උපවාන සාන්දිටිකෝ ධම්මෝ හෝති අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි එතකොට මේ මානසන්ත පටිත්ත ධම්මේ සුප්පරි මනෝඥාන කියප එක. උපහාන නැවතත් යමක්ද කියමි සිංහල පරිවර්තනයේ. මහාන සිතින් ධර්මයේ දැන ධර්මයේ දන්නේ ධර්ම රාගයේ දන්නේත් වේ. අර විදිහටම දෙයක් බව දැනගන්නවා ඊට කැමැත්තක් ඇලීමක් ගැටීමක් තිබොත් අනේ රස පටිසංවේදී රස රාගන පටිසංවේදී කියෝ විදිහට එතකොට ධර්මයටත් එසේම තියෙනවා ධර්මයේ කොහොමද එහෙම වෙන්නේ එතකොට මේ බුදුන් වහන්සේ මේ ආයතන හයම මේ විදිහට පෙන්වන හේතුවක් තියෙනවා. අපි ඔබට කලනොත් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ සියල්ලම එකට එකතු වෙලායි මේ මනසංච පටිච්ච ධම්මේ සූපජ්ජේ මනෝවිඥාන කියන සිද්ධ වෙන්නේ. හැබැයි අපේ හිතෙනුත් අරමුණු වෙනවා. අපිට ආපු අරමුණුත් නැවත සිහි වෙනවා. එතන ద్వාරයක් වගේ. ඒ මොහොතේ හටගත්ත සිතයි මේ සිතුවිල්ල. හැබැයි ඊටත් අපිට ඇලීමක් තියෙනවා එතන ඡන්දයක් තියෙනවා රාගයක් තියෙනවා. මේ අපි මේ මුළු ධර්මයේම කතා කරන්නේ මේ අනාත්ම ධර්මයක්. එහෙනම් අපිට සිතුවිල්ලක් ආවත් ඒකට ඇලෙනවා නම් එතන ආත්මයක් නිරූපණය වෙනවා. එහෙනම් මේ ආත්මය හැදෙන හැටි අපි අවබෝධ කරගන්න. දෙයක් බලනකොට එතන අපිට පේන්නේ මේ shabdayak නේ කියලා. දැන් මේස කියන්නේ shabdayak. හා අපි කියන්නේ මේක දෙයක් වගේ අපිට දැනෙන්නේ. නමුත් ඇහැට වර්ණයක්. වර්ණය කරන පොඩි කාලේ අපිට මේසෙ කියපු හින්දානේ අපිට මේ શબ્දයක් එන්නේ. හැබැයි අපි චීනයේ හිටියන චාන්චීන් මේ චාන්චීන් මේ චාන්චීන් දැන් හොඳට බලන්න. දැන් චාන්චීන්ද මේසෙද? දැන් චාන්චීන්ද මේසෙද? දැන් වැටේනවද? මෙතන මේසයක් නැහැ. මෙතන චාන්චීනුත් නැහැ. අන්න අපි දාගත්ත shabdේ shabdයක් විතරයි. ඒතර කොහොමේ මේසේ එහෙම දෙයක් නැහැ. එහෙනම් මේ තියෙන්නේ මේ අල්ලන්නේ මේ තද ගතියක් දැනෙන්නේ. ඒ තමයි තද ගතිය. නමුත් අපේ හිතේ තියෙන දෙයක් වගේ දැනෙන ආරෝපණයක්. ඒකයි අපි මේ ආත්මීය ආරෝපණය දෙයක් වගේ දැනෙනවා නම් දෙයක් තියෙනවා කියලා හිතනවා නම් ඒ ශබ්ද වර්ණ නේද මේ අපි ඇසුරු කරන්නේ. ශබ්ද වර්ණ උණුසුම සීතල තද ගතියක අපිට මේ ආත්මීය ආරෝපණය කියන එක දැන් වැටහෙනවද? දෙයක් වගේ දැනෙන ගතියක් මේ දරුවෙක් දරුවෙක් වගේ දැනෙන ගතියක් මේ රත්තරන් රත්තරන් වගේ දැනෙන ගතියක් එහෙම දෙයක් ඔයවත් නැහැ ඔය කතා කරන හැම භාෂාවම බොරුවක් ඔය අපිට දාපු දේවල් අපි වර්ණ හදාගත් එකක් එළියේ නැහැ අපි ශබ්ද හදාගත් එකක් එළියේ නැහැ අර පජානාති කියන වචනෙන් තමයි මේ සේරම අඩංගු වෙන්නේ. ඒකයි මේ සුතවතාර ශ්‍රාවකටයි මේ ධම කිව්වේ. එහෙනම් ඔබ ඉස්සල්ලාම මේ සත්‍ය දර්ශනය අවබෝධ වෙන්න ඕයි. ඒක තුලයි ඔබට මේ සියල්ල අන්තර්ගත වෙන්නේ. එහෙම නැති වුණොත් යථාභූත ඥානය ඔබට නැහැ. එහෙම වුණොත් ඔබට මේක දකින්න හැකියාවක් නැහැ. එහෙනම් පජානාති වෙන්නේ නැහැ. එහෙම වුණොත් සාන්දිටික ධර්මය හම් වෙන්නේ සිහියක් අවදි වෙන්නේ. ඒ සිහියට තමයි හසු වෙන්නේ. මෙහෙම දෙයක් නැති බව. ඒකයි සාන්දිටිකයි කිව්වේ. මේක අකාලික මේක එහෙම කාලයක්වත් හම්බ වෙන්නේ ඔබ මේ සියල්ලෙම මිදිලා ඔබ 이르දියෙන් තමයි ඇසුරු කරන්න ඊට පස්සේ. ඒකයි මෙතන 이르දි මේ කතාවක් තියෙනවා. මෙතන සියල්ලෙන් මිදුණු කතාවක් තියෙනවා. මෙතන සත්පුජ්‍යල දෘෂ්ටියෙන් මිදෙන තැනක් තියෙනවා. හැබැයි මේ මිදෙන්නේ විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං අන්න එතනින් සතර හතිපට්ඨානේ ඔබට වැඩෙනවා. සියල්ලෙන් මිදෙනවා. ලෝකයක් නැති වෙනවා. ලෝකයක් වෙද තියෙන්නේ අපි හිතනවානේ. චිත්තේන නියති ලෝකේ. අපේ හිතේ මේස තියෙනවා. අපේ හිතේ පුටු තියෙනවා. අපේ හිතේ ඇඳන් තියෙනවා. අපේ හිතේ අඹගස් නාගස් නුගගස් අපේ හිතේ දරුවෝ ගෙවල් දොරවල් අපේ හිතේ ඉරහඳවල් මේවා හිතේ තියෙන්නේ අපි ජීවත් වෙන සිතුවිලි වල ඔබ රුවන්වැලි සෑයට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන වඳිනවා. ඔය රුවන්වැලි සෑය ඇස් දෙක අරලා බැලුවත් ඇහැට පේන වර්ණයක් විතරයි. රුවන්වැලි සෑයක් කොහෙද? ඒක ශබ්දයක් විතරයි. දැන් එතනට ගිහිල්ලා වන්දේ ඒත් ඇස් දෙක අරලා වහපු එක විතරයි. ඇඟ ඇතුලේ රුවන්වැලි සෑයක් තියෙනවද? නැහැ. කොහෙද ඔක තියෙන්නේ? කොහෙවත් නැහැ. හරි පුදුම කතාවක්. ඔබ ගෙදර ඇවිලත් ඇස් දෙක ඇරලා රුවන්වැලිසෑය කරොත් මතක් වෙනවා. ඒක සංඥාවක්. අපි කිය රූප සංඥාවක් කියන්නේ. අපි අසුරු කරන්නේ සංඥාවක්. ඒකයි වේදනා සංඥා සංකාර විඥාන හැබැයි ඒත් එක්කම අපිට දැනෙන දැනීම අන්න අරූපේ. එහෙම දෙයක් ඇති බවට දැන දැනීමයි අරූපේ. එහෙනම් මේ තුන් භූමිය ජය ගන්නවා කියන්නේ අර වටිනාකමක් දැනන එක කාම භූමිය. ඒ වගේම රූප භූමිය, අරූප භූමිය. එතකොට මේ තුන් භූමිය ජයගත්ත නිසායි ත්‍රිලෝකනාථ කියලා කිව්වේ. සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. බුදුන් වහන්සේ ගාශේෂයේ බෝධිමූලේ අලියම මැදියම තුන්යම බුද්ධත්වයට පත් උනේ. මෙන්න මේ සත්‍ය දැකලා. කොහෙවත් ගිහිලා යුද්ධ කළා නෙමෙයි. මේ අපේ හිතේ යෝක ඔක්කොම තියෙන්නේ. අපි උඩ පෙන්වුවේ ඒකයි 31 ලෝක ධාතුව. මේ සිත තුළින් දකින්න කියලා කියුවේ ඒකයි. මේක මායාවක්. මේක ඇත්තක් නෙමෙයි. මේක බොරුවක්. මේක ඇත්තටම විඥාන මායාව. මා රූප මංච විඥාන කිව්වේ අන්න ඒ නිසායි. මේ සත්‍ය අපි දකින්නේ නැහැ. අපි මේ බොරුවට රැවටිලා ඉන්නවා. අපිට කොහෙන්ද විඳිනේවා? අපිට කොහෙන්ද සැපද? කොහොම මොකක්වත් අපිට හම්බෙන්නේ නැහැ. කොහොම දෙයක් නැහැ. අපි හදාගත් එකක්. මනෝ මනෝ විකාරක අපි ඉන්නේ. අපිව සැප කියන්නේ සංඥාවක්. ඒක නිකන් මනසංච පටිච්ච ධම්මේසු. අපි කතා කරන සංඛාර. වාචී සංඛාර. කාය සංඛාර. මනෝ සංඛාර. ඔබ අපි ඔබට උපමාවක් පෙන්නවා. ඔබ අඬනවා. ඔබට දුකයි. ඒ ශබ්දය අඬනකොට අපි කියවා වාචී සංඛාර. ඒ අඬන ක්‍රියාව කාය සංඛාර. ඇති වෙන දුක මනෝ සංකාර. මේ දුක කියන්නේ මොකක්ද? ඒකත් අර වේදනාවක් විතරයි. ඒ කියන්නේ අර තියනවා කියලා දැනනකොට එන කම්පණය අපි කියුවේ චිත්තාරෝපණය. අර විද්‍යුතාරෝපණය කිව්වේ චුම්බකාරෝපණය කිව්වේ අර වේගයෙන් අර කැරකෙනකොට එන ආරෝපණය. ඒ වේගය නිසායි ආරෝපණය. අන ආත්මයේ තියෙන වේගය නිසා. මොකද්ද වේගේ? අරව සේරම නැව නැවත නැවත නැවත නැවත තියෙනව බවට පත් වෙනවා දකිනකොට දකිනකොට. එතකොට අපිට ඒක බලගැන් වෙනවා. අනේකට අපි කියන චිත්තාරෝපණය. දැන් වැටහෙනවා. ওই විද්‍යුත් ආරෝපණය ඇවිල්ලා තියෙන බලන්න වික්ටෝරියා ඩෑම් එක. ඒකේ චුම්බකයක් කරකැන්නේ. දනරින ආරෝපණ දෙකක් දෙපැත්තෙන් එනවා. රතු පාටයි නිල් පාටයි වයර් දෙකක්. ඔක ගෙදරට එලා එකට ලං කරාම ෂෝට් වෙනවා. ශක්තියක් උපදිනවා. මේ උපමාව අපේ හිතෙත් තියෙනවා. අර එළියේ තියෙන්නේ. අන්න තියෙනවා. ඒතර ධන. හැබැයි එහෙම එකක් නෑ. අන රින. ඔබද ස්පාක් කරොත් අන්න තියෙනවා. ආත්මයක්. මේ මම ඉන්නවා. ඒ තම මම ඒ සෝහමස්. අමේසවත්. අපි මේවා අනන්ත අප්‍රමාණ ඔබට කියලා ඇති. ඔබ එක මොහොතක් මෙනෙහි කරන්න. ඔබටත් දැනේ. එහෙම දෙයක් නැති බව. එවිට ඔබ මේ සියල්ලෙන් මිදිලා. ඇත්තටම ඔබට ගින්නක් නැහැ. ඔබ මහා සාන්ත සුවයක. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදසබ්බ සංකාර සමතෝ. සියලු සිතුවිලි සමතය වුණු තැනයි. ඒ මහා සාන්ත සුවය. ඒ ලෝතුරු සුවයයි. සබුබති පටිනිසග්ගෝ. මෙතෙක් අල්ලගත්ත සියල්ල ඔබේ අතහැරෙනවා. විරාගෝ, නිරෝධෝ, නිබ්බානෝ. තණ්හක්කයෝ, විරාගෝ, නිරෝධෝ, නිබ්බානෝ. මෙයයි නිවන් මඟ. ඔබ මේ හොඳින් අසනවා. මහා වාග්යවන්තයෝමයි මේ ඇසෙන්නේ. මේ හැමෝටම වැටෙන්නේ හැමෝටම තේරෙන්නේත් නැහැ. මහා පොළොවේ පස් කොච්චර තිබ්බත්. අර නිය පොත්තට ගත්ත පස් ටික වගේ. බොහොම ටික දෙනාටයි මේක වැටෙන්නේ. මෙහෙම දෙයක් නැති බව. ආත්මයක් නැති බව. සත්වයේ පුජ්‍යලයක් කියලා දෙයක් නැති බව. සබහා දහමක් විතරක් බව. මේ දකී නම් ඔබ ඇස් ඇත්තෝම දකිත්වා කියවයි. අන්න ධම්ම චක්කුසේ අවදි වෙනවා. ආලෝකෝ උදපාදි චක්කුං උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍ය උදපාදි. විද්‍යා අශේෂ විරාග නිරෝධෝ කියෝ නොය නිසයි. හැබැයි දැන් මෙතන තණ්හාව තිබුණොත් මොකද වෙන්නේ? ඔබට දැන් හුස්ම යනවා. එතකොට අර සිරස අහු වෙනවා වගේ දෙරණ අහු වෙනවා වගේ හිරු අහු වෙනවා වගේ ඔබ තුලත් නාලිකාවක් වගේ ක්‍රියාත්මක වෙනවා. මේ රාගදේශ මොහ කෙලස් බලයක් බන්ධන බලයක් තියෙනවා. මෙන්න මෙයයි අපි පෙන්වන්නේ ඔබට. අර කලලේ පිළිසිඳ ගන්නේ අපි අර කලලේ ඒරියල් එක කියලා කියන්නේ. අපි ටීවී එක බලන්නේ ඒරියල් එකක් නිසායි. ඒරියල් එක අල්ලනවා. ඒතර අපි සිරස බලනවා. මෙන්න මේ වගේ ඔබ ගාව යම්කිසි තියෙන රාගදේශම ප්‍රමාණයටයි ඔබගේ සැකැස්ම සිද්ධ වෙන්නේ. ඒකයි රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කියලා කිව්වේ. රාග, ද්වේෂ, මෝහ කෙලෙෂය වෙන තැනයි අර ඝන සංඥා සුකුම වෙනවා. අර තණ්හාව තමයි ඝන සංඥා. සුකුම වෙනවා. කියන්නේ ඒක අඩු වෙනවා. ඒතර මොකද වෙන්නේ? මේ සත්‍ය දකින්න කෙනාටයි මේක සිද්ධ වෙන්නේ. අනේ කෙනා සුගති පරායනයි. එහෙම නැතිනම් ඔබ කොයි තැනක කොයි විදිහට කොහොම සකස් වෙනවද කාටනම් කියව හැකිද? මානිය මක්කටෝ අතිමානිය කුක්කුරෝ. මාන්නේ නිසා වඳුරෙක් වෙනවා. තාව ටිකක් මාන්නේ වැඩිනා බල්ලෙක් වෙනවා. අන ගති නිමිත්ත කම්ම නිමිත්ත. ඒ කියන්නේ අපේ හුස්ම යනකොට අපේ තියෙන සංඥාව. ගති නිමිත්ත කියන්නේ යම් සංඥාවක්ද ගති සංඥාව. කම්ම නිමිත්ත කියන්නේ යම් දෙයක්ද දුකද යම් දෙයක්ද ඒ පිච්චෙනවද ඒ ස්වභාවයටයි සැකසෙන. අපි එකයි කිව්වේ මේ ලාව කඳුවල පිච්චි පිච්චි මෙරි මෙරි පිච්චි පිච්චි සත්වෝ ඉන්නවා කියලා. අපි කියන එකට නිරේ කියලා. ඉතින් ඔබගේ රාග දේශමෝ කෙලස් ගින්න කොයි තරමද? ඒ තරමට පිච්චෙනවා. හැබැයි ඔබට දැන් සාන්දිටිකයි. බොහෝ අය අපිට දැන් ප්‍රකාශ කරනවා. ඒ අයගේ අභ්‍යන්තරයේ රාග දේශමෝ කෙලස් ගින්න නිවෙනවා. එයාට දැනিলা තියෙනවා. ඒ අය ඒක හඳුනගෙන තියෙනවා. මේ සාන්දිටික ධර්මයක් විශ්වාසයක් ඇදහිල්ලක් නෙමෙයි. තමන්ට දැනෙන එකක්. දැනෙන්නම ඕනි. ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නම ඕනි. ඔබට දැනෙන්නම ඕනි. අපි ඒකයි කිව්වේ මේ බුද්ධෝත්පාද නාලිකාවේ දේශනා 100කට වැඩි අහපු හැමෝම ඇත්තටම කියනවා නම් මේ ධර්මය අවබෝධ කරා යනවා. ඒක අපි දන්නවා. කොයි විදිහට ඔබ ඇහුවත් ඒක සිද්ධ වෙනවා. ඒක අපිට මේ මොහොත වෙන විට ගොඩක් සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. බොහෝ අය අපිට ප්‍රකාශ කරලා තියෙන ප්‍රකාශවල පොඩ්ඩක් සමාලෝචනය කරලා බැලුවම අපිට පේනවා මේ අය හැමෝම මේ දේශනා 100කට වැඩි අහලා තියෙනවා. ඒ අයටයි මේ අවබෝධයට පත්වීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ කෙනා කෙනාගේ දක්ෂතාවයේ අනුවයි කුසලතාවයේ අනුවයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔබත් උත්සාහ කරන්න මේ සත්‍ය ඔබට වැටහෙනවා. ඔබ අතහරින්න එපා. නැවතත් උත්සාහ කරන්න. ඔබ සත්‍යම අවබෝධ කරන්න. ඔබට සාන්දිටික දේ පමණක් බාර ගන්න. විශ්වාස කරන්න යන්න එපා. අදහන්න යන්නත් එපා. ඒ ධර්මයේ සාන්දිටික අකාලික ඒ පස්සික ඕපනායක ඒ පච්චත්තං කියන ධර්මයේ එහෙම විශ්වාසයක් ඇදහිලා නෙමෙයි. එතකොට මේ උපවාන භික්ෂුවට මෙන්න මේ උපවාදේ මෙන්න මේ අව මෙන්න මේ පැහැදිලි කිරීම බුදුන් වහන්සේ පැහැදිලි කිරීම කරන්නේ මේ සිතට ආරමුණේ සත්‍ය දකින ආකාරය තමයි. එතකොට මේ පැහැදිලි කරන්නේ. උපවාන ඊගාව අපි ඡේදයට යමු. උපවාන මේ ශාස්ත්‍රයේ මහාන අසින් රූදක රූදන්නේ නොද රූප රාග දන්නේත් වේ. සිය సంతානයන්හි නැති රූපයන්හි රාගය මා సంతානයන්හි රූපයන්හි රාගයේ නැතයි දැනගනි. උපවාන මහන ඇසින් යම් රූපයක් දැක රූ දන්නේ නොද රූප රාග දන්නේ වේද සිය సంతානයන්හි නැති රූපය රාගයන්හි නැති රූපයන්හි රාගය මා సంతානයන්හි රූපයන්හි රාගය නැතයි දැනගනීද උපවාන මෙසේ ධර්මයේ සාන්දිටිකත් අකාලිකත් ඒයිපස්සෙකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතුයි මේ බුද්ධ වචනේ. එතකොට මේ සිතට එන අරමුණේ සත්‍ය දකින ආකාරයයි. ඉදු පාන බික්ඛු ඉදු පාන බික්ඛු කියන්නේ උපාන භික්ෂුවට චක්කුණා රූපං දිස්වා රූපපාටි සංවේදී හි කෝ හෝති නොච්ච රූපපාටි සංවේදී අසන්තංච අජ්ජත්තං රූපේසු රාගං නත්ති මේ අජ්ජත්තං රූපේසු රාගේ රාගෝති පජානාති තමන්ගේ මේ මොහොතේ සිතට අරමුණක් එනකොට ඒ අරමුණට 100ක් තියෙනවා පටිසංවේදී කියන්නේ නිසයි එතකොට ඒකේ ඒ පොත දැකව බවට සිහියයි පොත දකිනකොට මේ පොතට ඇලීමක් ගැටීමක් තියෙනවා. අන්න ඒකට 100යි. අන්න ඒකයි මේ මේ මේ රූප රාගය කියන්නේ. රූප රාග නපටිසංවේදී. එතකොට රස පටිසංවේදී. රස රාගන පටිසංවේදී. එතකොට ඒ ඒකත් 100ක් තියෙනවා. එතන රාගයක් ඇතුනේ නැහැ කියලා. ඒ කියන්නේ ඇලීමක් ගැටීමක්. හැබැයි මේ සත්‍ය ධර්මයේ ගලප ගන්න පුළුවන් කෙනාට විතරයි මේ දෙසිද්ධ වෙන්නේ. ඒකයි ප්‍රජානාති කියලා කියන්නේ. එතකොට සත්‍ය ඥානය ඇතිහුටයි කෘත්‍ය ඥානය. කෘත්‍ය ඥානය ඇතිහුටයි කෘතඥානය. මේක වැදගත්ම දේ තමයි බුද්ධ දර්ශනය. බුදුන් වහන්සේ පසකටවසන්ට මුලින්ම දේශනා කරන්නේ අන්නේ බුද්ධ දර්ශනය. ඕනම කෙනෙකුට බුදුන් වහන්සේ බැහැ දකින්න පැමිණෙන බුදුන් වහන්සේ පැහැදිලි කළේ අන්නේ බුද්ධ දර්ශනය. ඒ තමයි ලෝකයක් නැහැ. අපි හිතන ලෝකෙ කොහෙවත් නැහැ. සම්භූත වෙනවා කියප එක. හේතුම් පටිච්ච සම්භූතා කියප එක. ඇත්තරම අපි මේ ලෝකේ තියෙනවා කියලා හිතන්නේ. එළිය අපි හිතන්නේ ඔක්කොම තියෙනවා කියලා ගන්න. බුදුන් වහන්සේ කියන්නේ එහෙම දෙයක් නැති බව. මේක දකින්න කෙනෙක් විතරයි බෞද්ධයෙක් වෙන්නේ. බාහිර ලෝකේ ඇත්ත කරගත්ත තැන භවයක් තියෙනවා. භවයක් තියෙන තැන බෞද්ධයෙක් නැහැ. භව නිරෝධය දකින්න තැනයි බෞද්ධයෙක් ඉන්නේ. සැබෑම බෞද්ධයෙක් වෙන්න. සැබෑ ලෙසම තෙරුවන් සරණ යන්න. තෙරුවන් කියන්නේ මේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ සිතමයි. මේ ශාසනය කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ සිතමයි. මේ හැම දෙයක්ම කොහෙවත් තියෙනව නෙමෙයි. අපි කිව්වේ ඒකයි සිත තුළ සත්‍ය දකින්න තැන බුද්ධ ශාසනයයි බුද්ධ කියන්නේ ශුන්්‍යතාවයයි. ඒ දකින්න ධර්මයේ දකින්න ඕනේ. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. මුළු ධර්මයේම මේ වචන ටිකේ කැටි වෙනවා. ඔබට ඒ ධර්මය අහන්න ලැබෙනවා. ඔබ ඊටාම වාග්යවන්තයි. උපවාන අපි ගාක්ෂේදයට යමු. නැවත අනෙකක්ද කියමි මහන. දැන් අර විදිහටම කියනවා. ආයතන හයටම දිවෙන් රස දැන නාසයෙන් ගන්ධය දැක ඒ විදිහටම කියන. ඉතින් දිවෙන් රස විඳ රස දන්නේ නොද රස රාග දන්නේත් වෙයි. සිය సంతානයන්හි නැති රසයන්හි රාගේ මා సంతානයන්හි රසයන්හි රාගේ නැතයි දැනගනි. අන්න. උපවාන මහාන දිවෙන් යම් රසක් විඳ රස දන්නේ නොද රස රාග දන්නේ වේද සිය సంతානයන්හි නැති රසයන්හි රාගය මා సంతානයන්හි රසයන්හි රාගය නැතයි දැනගනේද උපවාන මෙසේ ධර්මයේ සාන්තිටිකයි අකාලිකයි ඒයිපස්සිකයි ඕපනයික නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතුය පුනචපරං උපවාන බික්ඛු අපි සූත්‍රයේ ඒට කොටස දැක්කොත් ජීවා රසං සාහිත්වා රස පටිසංවේදී හි කෝ හෝති නොච රස රාග පටිසංවේදී අසංචාංච අජ්ජත්තං රසේසු රාගං නත්ති මේ අජ්ජත්තං රසේසු රාගෝති පජානාති යන්තං උපවාන බික්කු ජීවහාය රසං සායිත්වා රස පටිසංවේදී හි කෝබි හෝති නොච රස රාග පටිසංවේදී අසන්තංච අජ්ජත්තං රසේසු රාග නත්ති මේ අජ්ජත්තං රසේසු රාගෝති පජානාති එවම් පිකෝ උපවාන සාන්දිටිකෝ ධම්මෝ හොති අකාලිකෝ ඒපස්සිකෝ උපනායකෝ පච්චත්තං වේදී තබ්බෝ විඤ්ඤෝ හේති පුනච පරං උපවාන බික්ඛු මනසා ධම්මං විඥාන ධම්ම පටිසංවේදී හීකෝ හෝති නොච ධම්ම රාග පටිසංවේදී අසංචාන්ත අජ්ජත්තං ධම්මේසු රාගා නත්ති මේ අජ්ජත්තං ධම්මේසු රාගෝති පජානාති යන්තං උපවාන බික්ඛු මනසා ධම්මං විඥානස්ස ධම්මං පටිසංවේදී හීකෝ හෝති නොච ධම්ම රාගෝ පටිසංවේදී අසන්තංච අජ්ජත්තං ධම්මේ සුරාගං නත්ති මේ අජ්ජත්තං ධම්මේ සුරාගෝති පජානාති එවම්පිකෝ උපවාන සම්දිට්ඨිකෝ ධම්මා ධම්මෝ හෝති අකාලිකෝ ඒපස්සි කෝපනයිකෝ පච්චත්තම වේදී තබ්බෝ විඤ්ඤෝහි එතකොට මේ මනසංච මේ පටිච්ච ධම්මේස කියලා මනසින් අරමුණු ඒ අරමුණුත් එසේමයි තමන්ම දැනගන්නවා අර කියපු ටිකමයි මේ කියන්නේ එකම දෙයයි එතකොට මෙතන තියෙන එන අරමුණේ සත්‍ය දකිනවා කියපු දෙයමයි. එතකොට අපි ඔබට දිගින් දිගටම පවසපු දෙයමයි. පොත තියෙනවා කියලා ගත්තොත් එතන ඔබ බුද්ධ ධර්මයේ නෑ. පොතක් නැති බව දකින තැන ඒ සත්‍ය දකින තැනයි. පොතේ සත්‍ය දකින තැනයි. ඇත නැත අන්ත වලින් මිදුණු දහමයි. ඒ සාන්දිටික අකාලික ධර්මය. දැන් ඔබට හොඳට පැහැදිලි අරමුණේ කොහොමද සත්‍ය දකින්නේ? මේ මොහොතේ පොත දකින්න සිත කිව්වොත් පොත දකින්න බවට 100ක් තියෙනවා. ඒකයි රූපං දිස්වා පටිසංවේදී කිව්වේ. ඒතර 100ක් තියෙනවා. රූපේ දකිනකොට මේ රූපේ දැකොබ්බට 100ක් තියෙනවා. ඊට පස්සේ රූප රාගං පටිසංවේදී. ඒ පොත දැකපු බවට තියෙන සිහිය වගේ මේ පොතට ඇලෙනවද ගැටෙනවද කියලා මේ සිහියක් Tamanට තියෙනවා. අනේ සිහිය තමයි තමන් නිවන කරගෙන යන්නේ. ඒතරේ ඒ යථාභූත ඥානයේ තියෙන කෙනා සත්‍ය ඥානයේ තියෙන කෙනා බාහිර එහෙම පොත කියලා දෙයක් නැති බව සිතෙත් එහෙම දෙයක් නැති බව අජ්‍යත බහිද්දා කියන අන්ත දෙපැත්තෙම මිදෙනවා. අනේ එතකොට පොතට පොත කියලා අපිට වටිනාකම දැනෙන්නේ නැත්තේ අන්නේ විතරයි. එවිටයි ඒ පොත දකින ඒ රූප රාගේ දුර වෙලා යන්නේ. ඒක සාන්තිට්ඨිකයි සිහියට අසු වෙනවා. අන්න එතනයි සාන්දි ටික අකාලික ඒ පස්සේ කෝපන එක පච්චුප්පන්න ධර්මයේ තියෙන. ඉතින් ඔබ මේක දකින්න එනේන අරමුණේ මෙන්න මෙයයි සත්‍ය දකින්නවා කියන්නේ. හැබැයි මේක දකින්නවා කියන්නේ යෝගාවචර අවස්ථාව, මුල් අවස්ථාව. ඉන්ද්‍රිය ධර්ම වැඩෙන අවස්ථාව. සද්ධා වීර සත් සමාධි ප්‍රඥා කියලා අපි කියමු. හැබැයි ඒක බල ධර්ම වෙනවා. සද්ධා කියන්නේ සත්‍ය දකින්නවා, වීර කියන්නේ වීරය ගන්නවා, සති කියන්නේ කනිමිත්ත සමාධියයි. සද්ධා වීර සත් සමාධි ප්‍රඥාවයි. ඒක දකින්නේ ප්‍රඥාවයි. අරමුණේ සත්‍ය දැකලා මිදෙන එකයි නිවන් මඟ. දැන් ඔබට මේ කාරණාව පැහැදිලි. මේ මුළු ත්‍රිපිටකය තුල තියෙන ඒ නිවන් මඟම තියෙන්නේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන්නයි. මේ ඇස් ඇත්තෝම දකිත්වා. ඔබේ ඇස් ඔබේම අද්දකින් වහගෙන ඉන්නේ. ඔබ එක එක සංඛාර ගොඩවල් පැටලිලා ධර්මයේ කියලා හිතාගෙන. ওই නිගන්ට භාවනා එක එක දේවල් ඔළුවේ ගහගෙන කරපිඤ්ඤාගෙන ඔබ ඔය යන ඒ අතරමං වුණු ගමනින් අයින්ට මේ සත්‍ය ධර්මය දකින්න. මේ සත්‍ය හරි සුන්දරයි. ඔබ සියලු දුකින් මිදලා නිවන් දකින්නමයි. ඒ ඔබටත් ප්‍රත්‍යක්ෂ වේවි. තෙරුවන් සරණයි.